විපස්සනාට ගියාට පස්සේ ඒකයි කට්ටියට විපස්සනාව හරියන්නේ නැති ඔක්කොම කටේ තියෙන අරිවන්ද රෙද්ද පල්ලෙන් බහිනවා. කට උත්තර නැහැ. යමක් බලාපොරොත්තු වෙනම් කරන්නේ කැතයි. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුසා. පුත්‍රජානසේ දේශනා කරනවා මට ඉස්සල්ලාම කියවන්න කිව්වේ ඒක තමයි. බජන්ති සේවන්ති ච කාරණත්තා. නිෂ්කාරණා නික්ඛාරණා දුර්ලභා අජ්ජමිතා. බජන්ති අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝ ඡරේ කග්ග විසාන කප්පෝ කග්ග විසාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ ඒකේ අන්තිම ගාතාව තියෙන්නේ අපි එකිනෙකා ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල ගාණක් කඩා ගන්න තමයි භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නිෂ්කාරණා දුර්ලභාජ්‍යමිත එහෙම නැතුව ඇසුරු කරන කල්යාණ මිත්‍රයෝ මේ ලෝකේ නැහැ බින් මම්මඩක්වත් ඕනේ නැහැ ඒක හරියට බුදුජානනාංශය අපිට උගන්වන්නේ අඩු ගානේ බණක් කියනකොට න ආමිෂන්තාය ආමිෂත්තාය ධම්මං දේශේ තබ්බෝ කියලා කියලා තිනවා කිසිම බණක් කියලා ආමිෂයක් බලාපොරොත්තු වෙන්න එපයි කියලා. ඒක අටුවාචාර්ය වංශයේ සඳහන් කරලා කියනවා සාදු කියන එකවත් බලාපොරොත්තු වෙන්න එපයි කියලා. මම හොඳ ධර්ම කතිකෙක් මට හොඳට පිරිසට කියලා දෙන්න පුළුවන් කියලා අනේ මේ පිරිස මට තෑගි දෙන්න ඕනේ මට පූජාවල් දෙනවා මට සාදු කියයිවත් එපයි කියලා. ඉතින් බුදුන්සේ දානෙටත් මේ අපණිදිය දාලා තියෙනවා. සීලෙටත් දාලා තියෙනවා. ඉතින් වගේ ඒ ඒ කතාව අපිට සම්බන්ධ වෙන තැන් ජීවිතයේදී සම්බන්ධ වෙන තැන් දැක්කොත් අපි යමෙක් ඇසුරු කරනවා නම් ඇසුරු කරන ඒ කාන්තේම කුට්ටිය කඩා ගන්න තමයි. මීයක් කැඩුවොත් අතලේව ගන්න තමයි. එහෙම නැති කල්යාණ මිත්‍රයා අපිට ඉච්චර ප්‍රිය නැහැ. බුදුජානනාථ කෙනෙක් පහළ වෙනවා. පල්නස්තු 12000 බුදුරු පහළ වෙන්න ඇති. අපිත් එක්කම අපිත් මේ ලෝකෙමනේ හිටියේ. අපිට අදාළ උනේ නැහැ. මොකද හම් වෙන්නේ නැහනේ කුට්ටිය කැඩෙන්නේ නැහනේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා කියන්නේ මේ අර්ථ ශාස්ත්‍රයේ සලකන විනය රුපියල් වලට සලකන මිනිහෙක්. ඒ නිසා ඒකෝචරේ එකග්ග විසාන කප්පෝ මම කංග වේරගේ තනි අඟ වගේ තනි වෙනවා. මොකද කඟ වෙනට විතරයි තනි අඟ තියන්නේ හැම සතාටම අන් දෙකක් තියෙනවා. මම නිසා තනි වෙනවා. ඉතින් මම ඒක ධම්මික හමුදුර කිව්වට පස්සේ මේව කටපාඩම් කරා ඒ ගාථා තියෙනවා 30 ගණක් විතර වගේ අන්තිම එක. ඊට පස්සේ මම වෙන හාමුදුරුවන්ට දාලා බැලුවා මම ඒක සාමාන්‍ය කතා කරන ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර මේ වෙන් වෙන්න තියෙන සමාජයේ මේ දහස් කරන එක තුල පිංකම් කරන්නේ මොකද්ද මේ කියලා. මේ තනි වෙන්නයි ඔක්කොම කියන්නේ. ඒකතු වුණොත් ඒ මේසෙ එකතු වෙන්නේ මොකටවත් නෙවෙයි. මොකක් හරි ආතල් එකක් කියලා තියෙන්නේ. මොකක් හරි ආතල්යක් තියෙනවනේ. ඊටස්කෝ නෑ නෑ ඒ ඒ සූත්‍රය පසේ බුදුරජාන් වහන්සේලාට කිව්ව සූත්‍රයක්. සාමාන්‍ය රහතන් වහන්සේලාට බුදුහාමුදුරට නෙවෙයි කියලා. නෑ මේක බුදුහාමුදුර කියලා නෑ. අපි ඇසුරක් පවත්තරන නම් ඒකයි මම කියන්නේ මෙහි ඇවිල්ලා කතා කර කර ඉන්න එපා. අපි මෙහි ආවේ එහෙම ඇසුරු කරන්නවක්වත් යාළු වෙන්නවක්වත් නෙවෙයි අපිට හම්බු වෙච්ච වෙලාවේ අපි පොඩ්ඩක් ඇවිල්ලා වාඩි වුණු තනියම. හම්බු වෙච්ච වෙලාවේ පැත්තක ඉල්ල පොඩ්ඩක් සක්මන් කරලා බලමු. මොකද අපිට ගෙදර ගියාට පස්සේ පිරිවෙන් ගියාට පස්සේ කවවම කවදාකවත් පිරිවෙන් කාලසටහනක තියෙනවද මේ විනාඩි 5ක් භාවනා කරපන් කියලා බලාපොරොත්තු වෙනවා අපේ චන්දිමුල ආමඳුරු ඉස්සරහට එමෙ වෙලාවක් දාලා සක්මනක් දාලා මේ පිරිවෙන් වලට තියෙන විශේෂ නිර්දේශ මේක දාන්න. එහෙව්වේ කිය අපිට මේ හම්බ වෙච්ච වෙලාවත් අපිට කරන්න බැරි අපිට ඒ වෙලාවෙත් අරිට වැඩිය සක්වනකින් පරියන්කේකේ හම්බෙනාට වැඩිය වෙන මොකද්ද ආස්වාදයක් වෙන මොකද්ද සන්තුප්ති කරගතියක් තියෙනවා කවුරුත් එක්ක ඒ කයිවාරු ගගා ඉන්නකොට. ඉතින් ඒක පෙන්නලා දෙනකොට රිදෙනවනේ. ඇයි අප මේ භාවනා කරුවා කියලා කතා කරුවාට මොකද අපරාධ වෙන්නේ? ඕක මොකද්ද වැඩි? කමන්නේ නැණි කියලා හිතෙනවා. නමුත් හොඳට ගැඹුරෙන් බැලුවොත් සීලා කිනකොටත් භාවනා කරනකොටත් පේනවා මේ මිනිස්සු අපි ඇසුරු කරන්නේ කතා කරන්නේ මොකක් හරි යටි අදහසක් ඇතුව. මේ එන්නේ කතාව කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා භාවනා කරන කෙනාට පට ගන්නකොට තේරෙනවා. හැබැයි ඒක අඟවන්නේ නැහැ. මොකද ඇඟෙව්වොත් ඒ කියන එකනට නිකන් රෙදි ගලවලා දැම්මා වගේ වෙනවා. ප්‍රසිද්ධිය සභාවක ප්‍රසිද්ධිය දඬුවමක් දුන්නා වගේ ඇඳුම් ගලවලා දැම්මා වගේ වෙනවා. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යන තේනවා ඇයි මම පැවිදි වුනේ? ඇයි මම සුදු වඳින්නේ? ඇයි මම බාපණයක් දාන්නේ? මොකටද මේ කරන්නේ? මේ මිනිසුන්ගෙන් ලාභ සත්කාර ලබන්නද? එහෙම නැත්නම් වාසි ලබන්නද? එහෙම නැත්නම් මට මේ විවේකයේ පිණිස අනේ මෛත්‍රී කතා කරන්න එන්න එපා. මම පැත්තකටලා ඉන්නේ කියන අදහසද කියලා බැලුවොත් ඒක ඇත්තටම බුදුහාමුදුර අපිට නිර්වචනය කරලා තිබුණට බුදුරජාණන්සේක අපිට භාවනාවක් විදිහට පෙන්නලා තිබුණාට අපි ඒක අගේ කරන්නේ නැත්තම් ඉතින් ඊට පස්සේ ඉතින් අපි බලන්නේ මේ ඒ වැඩවලට ගියත් ඇසුර පවත්තන්න එහෙම නැත්නම් සම්බන්ධතාව පවත්තන්න එහෙම නැත්නම් කීයක් හරි ලබා ගන්න එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට යනවා ඉතින් ඒ පැත්තයි නිවනයි කියන්නේ සම්පූර්ණ පැති දෙකක් නේ අඤ්ඤෝයි වික්කවේ ලාභ සත්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාණ කියලා ලාභ සත්කාර සම්මාන සිලෝ සංයුත්තය කියලා වෙනම සංයුත්තයක් තියෙනවා. ඒක තමයි පණිදි කියන්නේ. අපි හැම වෙලාවෙම මොකද්දෝ එකක් එල්ල එල්ල කරගෙන ඒකට යන්න හදනවා. ඒක නිසා සංස්කාරයන් පිළිබඳ ප්‍රාර්ථනා කියලා තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි කොයි වෙලාවෙදීද එහෙම ප්‍රාර්ථනා නැති වෙන්නේ අපිට පේනවා නැත්නම් අපි සාමාන්‍ය කමටහන් සුද්ධ කරන අවස්ථාවේ ගන්න භාෂාව ගත්තොත් ආස්වාසේ නිම වෙලා ප්‍රසවාසේ පටන් ගන්න ඉස්සරලා අපිට කිසිම දෙයක් ගැන අපේක්ෂාවක් නැහැ. මේක ඉවරයි. මේක පටන් ගත්තේ නැහැ. ඔන්න ඔය දෙක මැද බැලුවොත් මමෙකුත් නැහැ, රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංස්කාරත් නැහැ, විඥානයකුත් නැහැ. මේක පේන්නේ නැතුව අපි කොච්චර කල් හුස්ම ගන්න තියනවද? මේ තරම්ම හැම හුස්ම දෙකක් අතරමැදම තියෙන මේ අභාව ප්‍රඥාවදී මම කියන්නේ ඒක නිවන කියලා. මම කියන්නේ ඒක අපන්හිත භාවය කියලා. මේක නොදක ඉඳ අඩු ගන්න හුස්මවත් නොදක ඉන්න. අපි කොච්චර කාර්ය බහුලද කියලා බලන්න. අපි කොච්චර එක එක දේවල් වලට බැඳිලා අපේ දවස කී දිනකට අපි ණයයිද කියලා. කොච්චරක් අපිට Taman වෙනුවෙන් පාවිච්චි කරගන්න බැරි තරම් අපිට තියෙන යාචක මානසිකත්වයක්ද කියලා. දෙයයන්ාංශේ අපිව මැව්වා කියනකොට නම් ඒකට දෙයයන්ාංශේ ෂේප් කරගන්න එක විතරනේ තියෙන්නේ. මොන අකුසලේ මොනවා කරුවත් ත්‍රිවිධයට හොඳට ඇඳගෙන ගිහිල්ලා පල්ලියට ගිහිල්ලා යාඥාවට සම්බන්ධ වෙනවා. ඉතින් කතෝලික මිනිස්සු කියලා ඒ කට්ටියට දැන් අපි කිවිලා තියෙන හැම පැය විදිහටම සතිමත් වෙන්න කියනවනේ. එහෙම නැත්තම් හුස්මට හිත යන්නේ හුස්මට හිත ගියත් මේක හුස්මක් ඉවරලා ඊගාවස පටන් ගන්න වෙන මිනිහෙක්. වෙන පුද්ගලයෙක්. ඒ හුස්ම ඉවරච්ච හුස්ම ඉවරුණාට පස්සේ ඊගාවෙකට අපි අර බන්ධනයක් ඇති කරගෙන එනවනේ. ඒකට භවනෙත්‍ය කියලා කියනවා. අරක નિરાය යනවා පළවෙනි හුස්මේ අමාරත් එක්ක ඊගාව හුස්ම සඳහා පණිදියක් තියෙනවා. අපේක්ෂාවක් තියෙනවා. උදුන් නැත්තම් ලෙඩා මල. ආස්වාසි වල ප්‍රසවාසය පිළිබඳ අපි ළඟ කොච්චර අපේක්ෂාවක් තියෙනවද කියනවනම් ඒ වෙලාවේ නතර වුණොත් මල. ඒ නිසා අපි ඕනක්වත් නොකර ඔක්කොම කොහොමදත් හුස්ම ගන්නවා. ඒක මේ මේ මේ ඥානගතව තියෙන தත්ත්වයක්. ඥායුගතව තියෙන தත්ත්වයක්. ඥානගතිකව තියෙන தත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් භාවනාවට දාන ක්‍රමයක් භාවනාවට ඇති කරගන්න ක්‍රමයක් ඥානන්ද ස්වාමීන් මතක් කරනවා කටුකුරුන්දී. ඒ ස්වාමීන් කියන විට භාවනා කරන්නේ නෝට නැගිටලා යන්න හිතෙනවා. විනාඩි 5ක් 10ක් යනකොට ඉතින් කාටත් නිකන් මූණ ඇඟට නිකන් අච්චාරු දැම්මා වගේ තේරෙනවනේ ලුණු දෙයි දැම්මා වගේ මේකේ කිසිම රසයක් නැහනේ. ඉතින් එතකොට අපි කල්පනා කරුවොත් මේ මට යන්න හදන්නේ අන්තිම හුස්ම කියලා. අපි ඊගා හුස්ම බලන්නේ නැතුව නැගිටීද? ඔක තමයි මරණානුස්සති භාවනාව කියන්නේ. අපිට මොකකින් හරි මේ කරන යන වැඩි කරගෙන යන්න බෑ. වෙන එකට යන්න හිතනවා. ඊ කරන්න හදන වැඩි යන්න හදන නැති ඇති හරයක් ඇති වැඩකට නෙවෙයි. ඒ වෙලාවේ කරන තුරු මේක වගේ අන්තිම හුස්ම නම් එතකොට හුස්ම අල්ලන්න හදාන්නේ. නමුත් කොයි වෙලාවක හරි කාට හරි හුස්ම දෙකක් අතර තියෙන හිස්තන අල්ල ගන්න පුළුවන් වුණා නම් එතකොට තේරෙනවා ඒ හිස්තනේදී පණිවිඩයක් නැතිකම නිසා ඒක නොදක ඉන්න අබේත හැදිලා ඉවරයි. ඒ මාරුව ඒ දෙක අතරමැද පරාසය නොදකින්න තමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ. හැම කෙනාම මේක ඉවරනකොට ඊගාවේ කල්ලන්න බලනවා.